වන්දනාව සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. පොතක් පතක් ලියන ලේඛකයෙකුගේ ලේඛන කාලාන්තරයක් පවතිනවා. පුස්තකාලයක, ගෙදරක තමන්ගේ ලිපි එකතුවක ඔහුගේ ලිපි, කවි, නිර්මාණ රැඳී තියෙනවා. හැබැයි ගුවන්විදුලියේ කතා බහ කරන ගුවන්විදුලි නිවේදනයේ හෝ බර්සතහන් ශිල්පීන් කරන කතාබහ වාතලයේ පාවී ගොස් මැකී යනවා. ඔවුන්ගේ නම්ගම් ඒ අයවින්ම වාතලයේ මැකී යනවා. හැබැයි විසල් මෙහෙවරක් කළ ඇතැම් පුද්ගලයින්ගේ නම්ගම් වාතලයේ මැකී නොගොස් මිනිස් සිස්සතන් තුල සදා රැඳී පවතිනවා. එවැනි පුද්ගලයන් රාශියක් මේ ගුවන්විදුලි මැදිරියෙන් බිහි වී තිබෙනවා. ඔවුන් අතර අමතක නොවන අද වැඩිහිටියන් බවට පත්ව සිටින මීට අවුරුදු 20කට 30කට පෙර මේ මැදිරිවල හිටපු ළමා ශිල්පීන් අද වැඩිහිටියන් හැටියට ඔහුගේ නම මුමුණනවා සිහිපත් කරනවා ඔහුගේ නිර්මාණ රස විඳිනවා එවැනි දුර්ලභ ගණයේ මේ ගුවන් විදුලියෙන් බිහි වූ විශිෂ්ටයක සිහිපත් කරන්න අපි කල්පනා කරා අද ජනරන්ජනගේ තුලින්. ඔහු බොහෝ දෙනෙකු හැඳින්වුවේ නිශ්ශබ්ද විලියම් කියලා. මොකද ඔහු ඊටාම නිහඬ බොහොම අඩුවෙන් කතා කරපු වැඩියෙන් වැඩ කරපු කෙනෙක්. ඒ නිසා තමයි ඔහු නිහඬව හිටියත් ඔහු ගැන අපි මෙසේ හඬ අවදි කරන්නේ. ඔහු අන්කවරෙකුවත් නෙවෙයි ගුවන් විදුලියනවා මාපිටියට ඇවිල්ලා ළමයෙක් වගේම කුඩා සිරුරකින් දශක ගණනාවක් සේවය කළා ගුවන් විදුලි ශිල්පියෙකු බවට පත් වෙලා ඒ වගේම ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙකුට පත් වෙච්ච මහින්ද ආයුගම ගැන ඔහුට සුසාන භූමියේ සිහිවටනයක් ඉදිකර තබන්නට අවශ්‍ය නැහැ. ඔහු පිළිබඳ සිහිවටන අදත් මේ ගුවන් විදුලියේ වාතලයට මුසු වී ජනතාවට ඔහුව සිහිපත් කරනවා. මහින්ද අල්ගමලි වූ ශතාධික ජනප්‍රිය ගීත රාශියක් අපේ සමන්හි රැව් පිළිරැව් දෙනවා. ඒ රැව් පිළිරැව් දෙන ගීත අතුරින් එකකට දැන් අපි සවන් දෙමු. Thank you. කිරි කොකු කුගියල් දුවේ දසහැවිරිදි දරුවකුව ගුවන්විදුලියට ආපු මේ පුංචි දරුවා ගුවන්විදුලියේ මහා දැවන්තයින් වන කරුණාරත්න බේසේකර, සිරිල් රාජපක්ෂ, එච්.එම්. ගුණසේකර, ප්‍රභා රණතුංග, ආනන්ද සරත් විමලවීර ආදී දැවැන්තයන්ගේ ළමා පිටියට සහභාගී වෙමින් ගුවන්විදුලි කලාවේ අත්පොත් ලැබුවා. ඔහු ගුවන්විදුලියේ ළමයින්ට රචනා ලියමින් පටන් ගත්ත පිටපත් රචනය අවසන් කළේ ළමයින් උදෙසා ඊටාම විශිෂ්ට නාට්‍ය නිර්මාණය කරන පිටපත් ලියන නිෂ්පාදනය කරන ඉහළ මට්ටමේ ඉහළ ගණයේ ශිල්පියෙකු හැටියටයි. මහින්දාල්ගම ළමා රංගපීඨය ඉහළම තලයකට ගෙනීමට පුරෝගාමී වෙච්ච ඊටාම දක්ෂ නිෂ්පාදකවරයෙක්. දැනුම වැඩුම, චාරිකා, ළමා සංගීත සංධ්‍යාව, රන් රසුදැල්, රට රටවල ළමා ගී මහින්දාගම නිෂ්පාදනය කළ ළමා වැඩසටහන් රාශියෙන් කිහිපයක්. ඔහු මුලින් ළමා ගීත ලිව්වත් ඔහු ඊටාම විශිෂ්ට ගායක ගායිකාවන්ට නන්දා මාලිනී පණ්ඩිත අමරදේව වැනි විශිෂ්ටයන්ට ගීත ලිවීමට නොබෝ කාලයකින් වාසනාව උදා කරගත්තා. ඌට ගීත ලිවීමේ මඟ පෙන්වුවේ අත්පොත් ලැබුවේ මඩවලේ රත්නායකයන්. ඒ ගමන් මගේ ගිය මහින්ද අල්ගම ළමාගේ පමණ 300ක අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ බවට ලේඛන මයිගාව තියෙනවා. දැන් මේ නන්දාමාලි ගායනා කරපු ඡන්ද කඩළු යට ගීතය බලනකොට මේක ඊටාම නවීකృత නැලවිල්ල. දරුවන් බිල්ලන්ට බය කරමින් ළමයින්ගේ ඉදිතර භාවය ඔවුන්ගේ වීරත්වය අකාමකා දැමීමට ඇතැම් මව්වරුන් දැඩි කල්පනාවෙන් තොරව උත්සාහ ගන්නවා. ඔහු කියන්නේ මේ බිල්ලන්ට බය වෙන්න එපා පුතේ. කුඩා කල සිටම වීරත්වය හිතර ගන්න කියලා මේ ගීතයෙන් ඔහු අපිට ආයාචනා කරනවා. ඔහු විවිධ ආර්ය ගීත ලියපු කෙනෙක්. අපි ඒ ඔහුගේ ශෛලියේ ආර්ය වෙනස තේරුම් ගන්න පුළුවන් තවත් ගීතයකට සවන් දෙමු. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් හැදෑරූ කෙනෙකු මෙවැනි ගීතයක් ලිවීමට දක්ෂකම් දක්වයි කියන එක ඔබට අදාහ ගන්නට පුළුවන්ද? ඔහු විද්‍යා විෂයන් ඉගෙන ගත්තාමදි වාට ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරුවේ. එහෙම කෙනෙක් මෙවැනි වදන් බලක් කොහොමද පෙළගස්සන්නේ? හරියට මුතු පෙළ ඇමුණෝ වගේ ඊටාම ගැළපෙන උචිත යෝග්‍ය පද අමුණා වූ අපූර්ව මල්දමක් ගොතනවා. මේ වචන කෝෂය අපේ මේ සිරිපා අඩවිය ගැන හෝ අපේ රට ගැන මව්බිම ගැන ගීත රචකයන් විසින් ඊටාම බහුල වශයෙන් භාවිත කරපු වචන එකක්වත් ඔහු මේ ගීතේදී භාවිත කරන්නේ නැහැ. හිතන්න මේ පටන් ගන්නම වචනය ස්වර්ණ ප්‍රදීපායමාන ප්‍රදීපයක් බඳු ප්‍රදීපයක් වැනි කියන එක තමයි ප්‍රදීපායමාන කියන්නේ ප්‍රදීපයක් බඳු මෙවැනි මේ සකුවදන මේ ගීතයට එකතු කිරීමට ඔහුගේ වාග්ഘോഷය කතරම් පොහසත් තිබුණාද ඒ වගේම ඔහු කියන මුළු ලෝක තිලකායමාන මුළු ලෝකට තිලකයක් බඳු තිලකායමාන කියන යෙදුම මේ ගීතයට පසුවත් කිසිම ගීත නිබන්ධකයෙකු ගීතයකට එකතු කරගන්නවා මම අහලා නැහැ මෙය තමයි ගීත රචකයෙකු සතු විය යුතු වාචස්පති භාවය. වාග් ප්‍රතිභාවය. වචනයෙන් පොහසත් වීම. වචනයෙන් පොහසත් කෙනෙකුට පමණයි තමන්ගේ පරිකල්පනයෙන් උපදින ඒ කවි සංකල්පනාව පදවලට හරවන්න පුළුවන් වෙන්නේ ඒ වදනිසුරු කෙනෙකුට පමණයි. මේ නිසා මහින්ද අල්ගම පුංචි මේ මිනිසයා වදනිසුරු කෙනෙකු හැටියට අපිට මේ ගීතය ඔස්සේ හඳුනා දෙන්නට පුළුවන්. ඔහුගේ ගීත කලාව වෙනම හැදෑරිය යුතු විෂයක්, අධ්‍යයනය කළ යුතු විෂයක්. ඒවා ඒ වස්තු විෂය, පදමාලාව, ඒවා ඒ භාවිත කරන විරිත් මේ සියලු දේම වෙනම කතා කරන්න පුළුවන්, පරිශනා පවත්වන්න පුළුවන් විෂයන්. එවැනි ගැඹුරු විමසුමකට අපිට මේ වැඩසටහනේ ඉඩ කඩ නැහැ. අපි තව ගීතයක් අහමු. මේ ගීතය සාමාන්‍යයෙන් මම ජනරන්ජන ගී වැඩසටහනට තෝරගන්න ගී වලට වඩා වෙනත් විදිහේ ගීතයක්. ඒ කියන්නේ මේ ගීත නිබන්ධකයා වෙනුවෙන් මේ ගීත රචකයා වෙනුවෙන් මහින්ද අල්ගම වෙනුවෙන් ළමා පිටියේ ඊටාම විශිෂ්ට නිෂ්පාදකවරියකව සිටි සුනීතා වික්‍රමගේ මහත්මිය ලියපු මහින්ද අල්ගම වෙනුවෙන් වූ උපහාර ගීතයක් තමයි මේ වැඩසටහනට මම ඊළඟට තෝරගත්තේ. සුනීතා වික්‍රමගේ ගැන කියනකොට තවත් විශේෂ සඳහනක් කළ යුතුමයි. ඒ තමයි සුනීතා වික්‍රමගේ ශිෂ්‍යාවක හැටියට මහින්දාල්ගම සමග ළමා පිටියට පැමිණි ලාබාල කෙනෙක්. ඇයත් මහින්දාල්ගම වගේම ළමා පිටියට සහභාගී වෙලා ඊට පස්සේ ළමා වැඩසටහන් නිෂ්පාදකවරියකව විශාල සේවයක් ගුවන්විදුලි ළමා පිටියට කරපු විශිෂ්ට කාන්තාවක්. ඒ බවත් අපි විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මේ ගීතය සංගීතවත් කරේ රංජිත් බාලසූරිය, ගායනා කරන්නේ රෝහණ සිරිවර්ධන, ඉන්දීවරි ආර්යසිංහ, දර්ශන ප්‍රමෝද් ඇතුළු ළමා පිටියේ ගායක ගායිකාවන්. පෙළ පෙති පොබුදමින් අද කොටා වී නොබ සැරසමු පෙරපෙති කුමුදමින් පදවතා වී නොබ සැරසමු love. සදා එකට වැඩකටයුතු කළ තැනක සිටින තමන්ගේම සද්දි විහාරකයෙකුට මෙවැනි ගී පෙළක් ඒ පුද්ගලයා ගැන ලියන්නට හිතෙනවා නම් ඔහු ජීවත් වූ විදිය ඔහුගේ ජීවන චර්යාව කෙබඳු චර්යාවක්දයි අපිට අදාහ ගන්න පුළුවන්. පෙලින් පෙළ පෙති පුබුදමින් පද ගොතා ජීලොව සැරස වූ ශ්වේත අරවින්දයක් වූ කියලායි මහින්දාගමෙන් හඳුන්වන්නේ. ශ්වේත අරවින්දයක් කියන්නේ අරවින්දයක් වුණාම එය නිර්මලයි. හැබැයි ශ්වේත අරවින්දයක් වුණාම එය වඩාත් නිර්මලයි. එවැනි වචනයක් පුද්ගලයෙකුට තමන් ඇසුරු කළ කෙනෙකුගෙන් අසන්නට ලබා ගන්නට පුළුවන් වීමම ඔහුගේ ජීවන චර්යාවේ විශිෂ්ටත්වය පෙන්වුම් කිරීමක්. ලෝකයේ දරුවන් තමන්ගේ දූ දරුවන්සේ සලකා ඔවුන් යහමඟ යවන්නට නිතර වෙර දැරුවා. ඔහුගේ කාර්යභාරය ඔහු ඊටක ඉෂ්ට සිද්ධ කළ මෙහෙවර මුළු මනින්ම මේ පද කිහිපය ඇතුලේ සුනීතා වික්‍රමගේ කැටි කළා කියනවා. මේ වැඩසටහන අවසන් කරන්න අපට ඔහු ගීතයක් ලියා ඉතිරි කර ගොස් තිබෙනවා. පුද්ගලයෙකුගේ ජීවන දැක්ම ඔහු ජීවත් වූ විදිහ මේ සියල්ල කැටි කරලා ගීතයක් ලියලා තියලා මිය පරලොව යන්නට ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුද? මහින්ද අල්ගම මහින්ද අල්ගම මේ ගීතය ලියා ආචාර්ය වික්ටර් රත්නායකට ගායනා කරන්නට සලස්වා මිය පරලොව ගියා. ඔහු කෙබඳු ජීවිතයක් ගත කළාද කියන එකට සාක්ෂි සියල්ල ඔහු විසින්ම පළමු සාක්ෂිකාරයා හැටියට මේ ගීතේ සටහන් කර තියෙනවා. මේ ගීතේ සංගීතය නිර්මාණය කරන්නේ කරුණාරත්න ජයසිංහ ආචාර්ය වික්ටර් රත්නායකගේ හඬින්. Thank you. සබන්න පවුලුව මගේ කුටියේ මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොඩි බැඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න මා ළඟට මිනිස් පම පමනයි එකම පන්තියේ එකට උගත් අය ගේ දොර යානා කිනෙන්න සන් හතරියන පමණකි මා උරුමය එනමුදු අදවත මහා ඇර තබන්න කවුළුව මගේ කුටියේ මාත්මිය යන මොහොතේ මාත්මිය යන මොහොතේ සඳවා පොඩි බඳ නෑ කිසිවක් ඇස ගල්වා බලන්න ළඟ ඇත්තේ මිනිස් කම පමණයි දරුවන් නැතිමුත් මට මෙලොවේ හැම පුතෙකුට දුවකට පිය වූයෙමි මැරෙන්න කිය නැති මා සයනය වට ඒ දූ දරු සෙනෙහස දලු දනු ඇත ඇර තබන්න කවුළුව මගේ කුටියේ මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොදි බැඳ නැ කිසිවක් ඇස දල්වා මා ළඟ ඇතිදී මිස් අම අමරයි ඒ ගීතය ගැන මා ලොකු විවරණයක් කරන්නේ නැහැ. ඒ ගීතයේ පිළිබිඹු වන්නේ මයින්ඩ් අල්ගම. Thank you. කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර. ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගමගේ යම්පත්